දානෙන් පස්සේ වැඩ පිළිවෙල සඳහා කාලය යොදාගත්තේ ප්‍රශ්න සහ පිළිතුරු සැපීමේ වැඩ පිළිවෙලක් වශයෙන්. ඉතින් ඒකට දැනටමත් ලිඛිත ප්‍රශ්න වගේක් ලැබිලා තියෙනවා. අපි බලමු ලැබිච්ච කාලයේ හැටියට ඒ දැන්ට ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්න වලින් පටන් අරගෙන සාකච්ඡාවට ඇතුළු වීම සඳහා මුලින්ම ඉදිරිපත් කරපු එකේ කොලේ හම්බුනේ මට ස්වාමින් වහන්සේ හුදු අවධානය නැත්තම් බෑ ඇටෙන්ෂන් සහ සතිය මයින්ඩ්ෆුල්නස් යන දෙකේ වෙනසක් තිබේද <coughs> එසේනම් කරුණාවෙන් පහදා දෙනු මැනවි. power of mindfulness යන පොතේ කියවීමේදී ඇති වුණු ගැටලුවක් කියලා. මේක ඇත්තටම අර බටේට චින්තනය සහ මේ ආසියාකර චින්තනය අතර වෙනස ওই බේ ඇටෙන්ෂන් කියන ගොඩක් ලාට බටේට චින්තනයේ සතිය කියන එක පරිවර්තනය කිරීමේදී පාවිච්චි කරපු එක ගාක් වෙලාවට ඒක පොදුවේ මේ පරිවර්තනය කරන්නේ මයින්ඩ්ෆුල්නස් කියන එකටයි. දෙකේම ඉතින් අර සමාන ලක්ෂණ වගේකුත් තියෙනවා. ඒ වගේම අපි උත්සාහ කරමු බලන්න මේ දෙක අතර වෙනස් ලක්ෂණ වගේකුත් තියෙනවා. මේකට නිදන් මම වෙන ජවනිකාවක් මෙතන ගෙන ආර පානවා. එතකොට අපිට පුළුවන් වෙයි මේක තේරුම් ගන්න මේ ළඟදී කියවපු පොතකින් හම්බුනේ මට 1936 විතර වෙනකොට බටහිර මානසික විද්‍යාව පිළිබඳව සිග්මන්ඩ් eh, ෆ්‍රොයිඩ් තුමා ඉස්සෙල් ඉස්සලාම අදහස් eh, මතු කරගෙන ඉන කාලේ eh, ඒ පැවතිච්ච ඒ කාර්මික විප්ලව නිසා වෙන්න ඇති සෑහෙන අසහනකාරී ප්‍රශ්න ඇති වෙන්න පටන් ගත්තා. ඒකට හේතුව බටහිරේ හිතාන හිටියා මේ තාක්ෂණයත් විද්‍යාවත් හම්බුනාට පස්සේ භෞතික සම්පත් ලැබෙනවත් එක්කම ජීවිතේ ප්‍රශ්න අඩු වෙයි කියලා. සමාජික ප්‍රශ්න සංකීර්ණතාවයේ අඩු වෙයි ප්‍රගමනයක් දියුතුවක් එයි කියලා. ඒක හොඳට පේන තැන බටහිර චින්තනය ගැන කල්පනා කරනකොට ඒගොල්ලෝ හිතුවා මේ විද්‍යාව නව තාක්ෂණය කියන්නේ සියලුම ප්‍රශ්න වලට උත්තරයක් කොච්චරද කියනවනම් දේව නිර්මාණ වාදයන් වලට ප්‍රධානම අභියෝගයක් එල්ල කරා විද්‍යාව පුළුවන් ওই දේවත්වයට ඉක්මවලා යන්න අරේ මේ කියලා හරියට වාද මේ චින්තනයේ මෙවුවා වුණා. මේ විදිහට විද්‍යාවෙන් කරන ගියාට වැඩේ හැබැයි ওই හිතන තරම් හරි ගියේ නෑ. විද්‍යාව කරලත් තාක්ෂණය ලැබිලත් ආර්ථික දියුණුවක් ලැබලත් සමාජික වශයෙන් නිදහස ලැබලත් ප්‍රශ්න වල අඩුවක් නැහැ. අන්න ওই අවස්ථාව තමයි ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තුමාගේ මතුවීම සිද්ධ වුනේ. එයාට තේරෙන්න පටන් ගත්ත මේ කාර්මික යුගය නිසා මිනිස්සුયો යන්ත්‍රත් එක්ක තනි වෙනවා. අර සමාජිකත්වේ නැති වෙලා යනවා. පෞල් බන්දරය මොනක්වත් නැහැ. ඉතින් තම තමන් කාමරවල එක එකන ඉන්නවා. යන්ත්‍රවත් එක සූත්‍රත් එක කොටු වුණාට අර මව්පිය සම්බන්ධතා නැන්ද මාම සම්බන්ධකම් මුත්widetildeව දාන මොකක්වත් නැහැ. ඉතින් අන්තිමට හරි යාන්ත්‍රිකම ආසානකාරී යුගයකට එන්න පටන් ගත්තා. ආහනේ ඒක සඳහා මෙයා ඉදිරිපත් කරපු ප්‍රශ්නයක් තමයි මේ අසහනේ සඳහා ෆ්‍රී ඇසෝෂියේෂන් කියන එක. තව කෙනෙක් එක්ක නිදහසේ කතා කරන එක. ඒකට කතා කිරීම සඳහා පෙළඹෙන කෙනාට කවුන්සල් කරන එක නා ඒක රාජකාරී වශයෙන් කරනවා කවුරු හරි ආවම එයාගේ ප්‍රශ්නේ ඇහෙන සලස්සනවා. ඇහෙන සලස්සනකොට ඒ කියමනම මේ ප්‍රශ්නේ හිර වෙච්ච කෙනාට ප්‍රකාශ කිරීමම ලොකු දෙයක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා ඒ අන්තිමට ඒ කවුන්සල් කරන එකනාගේ රැකියාවක් වෘත්තීයමේ වශයෙන් පුරුදු කරනකොට හොඳම කවුන්සලර් කෙනෙක් වෙන්න තිබියට සුදුසුකම් සාකච්ඡා කරනකොට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තුමා කියලා තිබුණා ඒ කියන කෙනා ඉබේ කතා කරන මට්ටමට යනකම් ඔහුගේ ඔහු ඇයගේ කතාවට ඇඟිලි ගැසීම් නොකර යන්න ආරින්න එතකොට මේ උපවිඥානේ වැඩ කරයි අන්කොන්ෂස් වැඩ කරයි යා දිගට කියයි මේ කියන කෙනා මගේ පුද්ගලික චරිතය දරකට පහර දීමක් කරයි මඩ ගැහිමක් කරයි කියන හැඟීමක් දෙන්න එපා එයා කතා කරන දෙයට බාධා කරන්නත් එපා Taman පුළුවන් තරම් එයාට නිදහසේ සුවාදීනව කතා කරන්න හාන්සියෙන් ඇඳක් දීලා කියතරන්නයි අහගෙන ඉන්න Taman මේ කියන දේවල් තාර්කිකව බලන්න එපා පුළුවන් නම් Tamanුත් උපවිඥානෙට ඉඩ තියලා ඇහුවට මොකද නාහන්නේක් විදිහට ඉන්නේ කියලා එයා කතා කරාට ඒ කියන දේ ඇහුනට කනකට ගන්න නැතුව ඉන්නවා වගේ. එතකොට අර උපවිඥානේ මේ උපවිඥානේට સમાપ્ત සම්පාත වෙච්ච වෙලාවේ උත්තරේ එනවා. ඒ හිතලා ගන්න එකක් නෙවෙයි ස්වභාවයෙන් එනවා. ඒ නිසා ඒ කතා කරන කෙනාගේ උපවිඥානේට ඉඩ දෙන්න. අහන ඉන්න එකනත් කන් ඇත්තේ බීරෙක් වගේ අහන්න. අහගෙන ඉවරනකොට එයා කරලා කරලා කතා කරලා ඉවරනාට පස්සේ තමයි තේරෙනවා ප්‍රශ්නෙන් තොරව අහගෙන ඉන්න කවුන්සලර්ට තේනවා මෙන්න මෙතන තමයි ප්‍රශ්න තියෙන්නේ. හොඳයි අද අපි මෙහෙම එකවිව අපි දවස් දෙකකින් ආයෙ එන්නකෝ කියලා. එහෙම කරනකොට රූප විඥාන දෙක සම්පාත වෙච්ච වෙලාවේ තමයි කියන හොඳම උත්තරය දෙන්නේ. අන්න ඒක සඳහා යා දීලා තියෙන වචන ටිකක් තියෙනවා මේ evenly suspended attention කියලා. නැත්නම් suspended decision කියලා. එහෙම නැත්නම් මේ free association choiceless awareness කියලා වෙන වචන ටිකක් දාලා තියෙනවා කවුන්සල හැසිරිය යුතු ආකාරය. කවුන්සල හැසිරෙන්න ඕනේ ඒ කියන දේ තෝරන්න එපා. හොඳ නරක තෝරන්න එපා. හයියෙන් කියනද එහෙමද කියන තෝරන්න එපා. මටද කියන්නේ වෙන කෙනෙකුද කියලා තෝරන්න එපා. කතා කරන්න ආරින්න. ඒකල්ල කතා කරුවට කන් ඇත්තේ බීරෙක් දිදී හැසිරෙන්නේ කියලා. ඊට පස්සේ මේ පස්සේ පොත් ලියන එකනා කියනවා ඒ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේ අදහස ඉදිරිපත් කරාට එයා අනුගමනය කරපු හුඟක් මේ මානසික විද්‍යාඥයෝ මේක කරන්න බැරි දෙයක් සක්‍රියව ඇහුම්කන් දෙන්නේ නැත්නම් කොහොමද සක්‍රිය උත්තරයක් දෙන්නේ? ඒ නිසා ඒ දෙන උත්තරේ කවදාකවත් කාරණයට අදාළ නොවෙන්න ඉඩ තියෙනවා. මේ සක්‍රියව ඇහුම්කන් නොදී ඇහුම්කන් දෙනවා කියන එකක් ලෝකේ වෙන්න බෑ කියලා මෙයා විවේචනය කරා. විවේචනය කළා ඉතින් අවුරුදු 60ක් 60ක් නෙමෙයි දැන් 70 ගාණක් විතර අදහස් යට ගිහිලා. දැන් ආයේ මයින්ඩ්ෆුල්නස් එක ආවට පස්සේ බුදුරජාන් වහන්සේ කියනවා තමන්ගේම දොඩමලු හිතට තමන් ඇහුම්කන් දෙන්න ඕනේ බීරෙක් වගේ. Tamange හිත කතා කරන්න පටන් ගන්නවනේ. දොඩමළු වෙනවනේ භාවනා කරනකොට. ඒකට තමන්ම අවධානය යොමු කරන්න ඕනේ bare attention. choiceless awareness. mindfully කියලා. එතකොට ඒ අත හිතයි උඩු හිතයි අතර හොට්ලයින් එක පටන් ගන්නවා. ඩිරෙක්ට් කොමියුනිකේෂන් පටන් ගත්ත දවසේ ඉතින් භාවනාව තමයි. ඉස්සල දෙන්නෙක් අතර තමයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තුමා ජවනිකාවෙන් පෙන්නලා තියෙන්නේ. විපස්සනායේදී පෙන්නලා තුන එක්කෙනෙක් තුල මේක කරන්න පුළුවන්. ආනේ දේ කරනකොට යෝගාවචරයේ හිත නෑ ආනාපානෙ කරනවා. කරනකොට සද්දයක් ඇහෙනවා. වේදනාවක් එනවා. සද්දය මේ හිතවිල්ලක් එනවා. ඉතින් හිතවිල්ල එනකොටම චි මං වගේ මේ සිල් ගත්ත කෙනෙකුට ආපු රාග හිතවිල්ලක් නේ කියලා අර හිතවිල්ල තෝරන්න ගියොත් මහා අවුලක් ඇති වෙනවා. මේක හිතවිල්ලක් ඒක රාගයක් මේක ද්වේෂයක් මේක මොහය හොඳක් නරකක් නෑ. මට වේදනාවක් ආවා. සැපද දුකද නෑ වේදනාවක්. මට සද්දයක් ඇහුණා ස්ත්‍රී පුරුෂ දන්නේ බැන්නද ස්තුති කරද්ද නැහැ සද්දයක් කියන විදිහට අන්තර්ගතය හිතවිලි අන්තර්ගතයේ විශ්ලේෂණය නොකර බලාගෙන ඉන්න පුළුවන් නම් එතකොට අන්තිමට ගුරත් ගෝලයක් දෙන්නම එක්කෙනෙක් බාටපත් වෙනවා. ලෙඩත් වේදත් එක්කෙනෙක් බාටපත් වෙනවා. අන්න ඒ මානසිකත්වය තමයි අපි සතිය කියලා කියන්නේ. එළඹ සිටි 100 කියලා කියන්නේ මයින්ඩ්ෆුල්නස් වෙනවා කියලා කියන්නේ. ඉතින් එතෙන්දී අර ඔය බය ඇටෙන්ෂන් කියන හුදු අවධානේ නැත්නම් පූර්ව නිගමන වලින් තොර අවධානේ ප්‍රතික්‍රියා නොකිරීම හදිසි තීන්දුවකට නොඑළඹීම කන් කන් ඇත්තේ බීරෙකුසේ ඇහුම්කන් දීම කියන වචන ටික දැන් අද ලෝකේ ඉතාමත්ම ගැඹුරු මානසික විශ්ලේෂණ වචන බාට පත් වෙලා ඉස්සර තිබුණ පිස්සු කියලා. මේක කරන්න පුළුවන් දේවල්ද ඕකෙන් පුළුවන් ද සාර්ථක මේ මනෝවිශ්ලේෂණයක් කරන්න මේ බීරෙක් වගේ අහුම්කම් දෙන්නේ කොහොමද කියලා චෝදනා කරා. ඒක නිසා මට හිතුණ අදහසක් මේකට නම් අදාළ නැහැ. ඉස්සර තිබුණා මේ නිවන කියන එක හෝ මේ ගැඹුරු தত্ত্ব විස්තර කරන්න බෑයි කියලා. දැන් මේ වචන වගේක් එළියට ඇවිල්ලා දැන් විස්තර කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. යම් කිසි මට්ටමකට පුළුවන් සතිය කියන්නේ මේකයි කියලා දේලා දෙන්න. සතිය එනකොට අපේ මානසික මට්ටම මෙහෙ වෙන්න ඕනේ. මූල කර්මස්ථානේ මෙහෙමයි. ද්විතීයි ආරමුණ මෙහෙමයි. භාවනා නැගිටිනකොට හිතේ මෙහෙමයි කියලා සතිය ඇතිකොට මෙහෙමයි නැතිකොට මෙහෙමයි කියලා දැන් තොරතුරු රාශියක් එළියට ඇවිල්ලා ඒවා දැන් ඉතාමත්ම නැවත නැවතත් මානසික රෝගීන්ට භාවනා යෝගීන්ට භාවනා කරපු අයට නැවත නැවත යොදමින් යොදමින් දැන් රිසර්ච් එකක් කරනවා. ඒ කියන්නේ බාහිර ක්‍රමයට. නමුත් මේකම තමයි ඔය ආරණ්‍ය ගතව රුක්ක මූල ගතව සීනාසන ගතව Tamanට රාගයක් ආවත් සම්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දං සම්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. මා තුල දැනට හටගත්තා වූ කාමච්ඡන්දයක් තියෙනවා. ඒ කාමච්ඡන්දයක් ඇයි දැනගන්න. පහකල යුත්තක්වත් ලැජ්ජාවිය යුත්තක් අසේ නෙවෙයි. කාමච්ඡන්දේ කාමච්ඡන්දයෙන් දැනගන්න. Taman තුල ද්වේෂය පහළුන ද්වේෂය බව දැනගන්න. ඉතින් එතකොට අපිට කිය හැකි රාගය ඇති බව රාගෙ තියෙන වෙලාවේ දැනගන්න. රාගෙ නැති බව රාගෙ නැති වෙලාවේ දැනගන්න. මේ දෙක අතර එකක් හොඳයි එකක් නරකයි නැහැ. රාගය තියෙනකොට රාගය දැනගන්නවා. රාගය නැතිකොට නැති බව දැනගන්නවා. නමුත් සාමාන්‍ය සංකල්පයේ හැටියට බලනකොට කියන්නේ රාගය තියෙනකොට තියෙන බව දැන ගැනීම මහ කැත වැඩක්. රාගය නැති එක දැනගන්න එක නම් ෂෝක්. බලනකොට දැන් එහෙම එකක් නැහැ. රාගේ රාගේ බව දන්නවා, ද්වේෂේ ද්වේෂේ බව දන්නවා, රාගේ නෙවෙයි නෙවෙන බව දන්නවා, ද්වේෂේ නෙවෙයි නෙවෙන බව දන්නා විදිහට මේ හුදු අවධානය. පූර්ව නිගමන වලින් තොර අවධානය, ප්‍රතික්‍රියාවකින් තොර අවධානය කියන එක එකම එක සතාට විතරයි මිනිස්සු මේ ලෝකේ කරන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි. තිරිසන් සතෙකුට මේ රසායනික ද්‍රව්‍ය නිසා කාමයක් ඇති වුණාට පස්සේ එයාට තේරුම් ගන්න බෑ මට මේ කාමය ආවේ කියලා ඒක දිගේ දුවන එක විතරයි යාර කරන්න පුළුවන්. මිනිස්සයාට පුළුවන්. නමුත් මිනිස්සයාට බුදුරජාණන් වහන්සේ කියන දුවපන් කමක් නැහැ. නමුත් දැනගනි දැනගෙන දුවන එක හොඳයි. දැන් මම මේ වැඩ වෙන්නේ රාගෙ දිගේ. දැන් වෙන්නේ ද්වේෂෙ දිගේ. එහෙමනම් වැඩේට බහින්ද ඉස්සලා ක්‍රියාත්මක වෙන්න ඉස්සලා කය වචන දෙක තමන් ඉස්සලාම දැනගන්න මගේ වාහනේ හැරලා තියෙන මේ දිහා. රාගේ දිහාට, ද්වේෂේ දිහාට කියලා. ඉතින් අර රාගේ දැන ගැනීම නරක දෙයක් කියන හැඟීම ඇති වුණොත් කවදාකවත් අපිට නීවරණ ධර්ම පිළිබඳ සතිය පිටවන්න බෑ. මේක පිළිබඳ ඇති වෙච්ච පටලවිලක් වෙන්න ඇති අපේ අටුවා කතාවල අභිධර්මයේ කියලා තියෙනවා සතිය සෝබන චෛතසිකයක් කවදාකවත් නරක පැත්තට යන්නේ නැහැ කියලා. සෝබනමයි. ඒ කියන්නේ සතියට අහුවෙන හොඳ පැත්ත විතරයි කියලා. මට නම් සැකයි. මට නම් සතිය පිහිටන්නෙම නරක වෙලාවල් වල. වැරදිච්ච වෙලාවක, පරිදිච්ච වෙලාවක කේන්තියක් කියලා රාගයක් ආපු වෙලාවේ හොඳ පසුබිමක් තියෙනවා මේ මේ සතිමත් වෙන්නේ. මම දැන් ඉන්නේ නුහුරු තැනක. මට දැන් වෙන්නේ මොකද්ද නුහුරු දෙයක්. මේ රාගය ඇති වෙලා තියෙන කියලා පළක් පූජා කරනකොට සත්‍යමත් වෙනට වැඩිය රාගයක් ඇති වෙච්චාම සත්‍යමත් වීම හොඳට හිත් වදිනවා. හැබැයි මේක රාගයක්ද මලක් පූජා කරනකොට ඇති වෙන සත්‍යයද කියලා තෝරන්න බෙරන්නේ ගියොත් අහු වෙනවා. තේරිමකින් බේරිමකින් නොතුව කරනව කරන දෙයට අපි කියන හුදු අවධානය කියලා. හුදු අවධානය ඒ නිසා බාහිර අභ්‍යන්තර ભેදේ පවතිද්දි කරන්න පුළුවන්. මයින්ඩ්ෆුල්නස් කියන එක බාහිර අභ්‍යන්තර ભેදයක් නෑ එක්කෙනෙක් තුළම එක්කෙනෙක් කරන දෙයක්. තමා තුළම වැරද්දක් ආව තමන්ම දැන ගන්නවා. හුදු අවධානය පුළුවන් අනුන්ට දුකක් පරිතුනවා මම හුදු අවධානයෙන් ඉන්නවා ඒ දුක ගැන සැලෙන්නේ නැතුව. එයාට සපකටපත් වුණා ඒත් මම ඉන්නවා මුදිතාවක්පත් වෙන්නේ නැතුව එතකොට ඒකට කියන හුදු අවධානය. එතකොට අභ්‍යන්තර බාහිර වෙනස තියෙද්දි හුදු අවධානය ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මයින්ඩ්ෆුල්නස් කියන එක එක්කෙනෙකුගේ సంతානය තුලමයි ක්‍රියාත්මක. නමුත් දෙකෙන්ම කෙරෙන්නේ එක වැඩේ. නැසලීම. ඔකට සංස්කෘත පාලිය පාවිච්චි කරන්නේ කුප්ප කියන වචනයයි කුප්ප කියලා කියන්නේ වෙන වෙන දේ අනුව කුපිත වීම. සර්වඥාන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරේ අකුප්පාමේ චේතෝ විමුක්ති. මගේ හිතෙම දැන් අකුප්පා චේතෝ විමුක්තියට ගියා. දැන් සැලෙන්නේ නැහැ. ලාභයක් ආවත් පාඩුවක් ආවත් සැලෙන්නේ නැහැ. කීර්තියක් ආවත් ප්‍රශංසාවක් ආවත් සැලෙන්නේ නැහැ. ඉතින් අන්න ඒක තමයි මේ හුදු අවධානයේ අවසාන කෙලවර. සතිය අවසාන කෙලවර අපිට මේ වෙන දේවල් උච්චාවච භාව දෙකටම එවන් නොවුනාසේ නොදැක්කාසේ ලාභයක් ලැබුණත් පාඩුවක් ලැබුණත් ගහක් වගේ ගලක් වගේ කවුරු හරි ස්තුති කෙරුව අත ගෑවත් හයියෙන් ගැහුවත් ගහක් වගේ ගලක් වගේ. කීර්ති ප්‍රශංසා ලැබුණත් නින්දාවක් ලැබුණත් ගහක් ගලක් වගේ ඉන්න පුළුවන් නම් ඒකට අපි කියනවා සතිය කියලා. ඒක නිසා මේ දෙකෙන්ම දෙන්න පෙන්වන්න හදන්නේ අපේ තුල කවදාකවත්ම ක්‍රියාත්මක වෙච්ච නැති නැත්තම් අපි අඳුරු කාමරයක ඉන්නවා එළියේ ඉර පායලා තියෙනවා කවදාකවත් අරපොණති ජනේලයක් තියෙනවා. අපිට පුළුවන් නම් ජනේලේ අරින්න කී ඇතුළට ආලෝකය එනවා. අපි හිතාන ඉන්නවා මේ දන්නේත් නැතිකම නිසා අඳුරට බැන බැන ඇතුළටම වෙලා ඒකේ වැටිලා ඉන්නවනම් එළියට ගිය දවස් තමයි තේරෙන්නේ එළිය හොඳට ඉර පායලා තියෙනවා අපි දොර වහගෙන හිටියේ කියලා මෙන්න මේ හුදු අවධානයේ සතිය ක්‍රියාත්මක වෙච්ච වෙන්න පටන් ගත්ත දවසේ ඉඳලම පැහැදිලි වෙනසක් ඒ පුද්ගලයා ඇතුළ සිද්ධ වෙන්න පටන් ගන්නවා වෙනස වෙලා යම් කිසි දවසක දැන් සතිය කියලා කියන්නේ හුදු අවධානයේ හුදු අවධානයට අහු වෙනවා සතියට අහුවෙනවා සතිය නැති වෙලාවක්. අසතිය. සතියට අසතිය අහුවෙච්ච දවසේ තමයි යන්නේ සතියට පන්දරේ හිටින්නේ. සතිය බලවත් වෙන්නේ. ඒක සාරිපුත්‍ර සාන්තේ සඳහන් කරන්නේ පමාදේන කම්පතිටි සති බලං. තමන් ප්‍රමාදයට වැටෙනවා. විෂභාග අරමුණක් දැකලා රාගය ඇති වෙලා දැන් තමන්ට තමන් සාප කරගන්න. චි මං වගේ සිල් ගත්ත කෙනෙකුට ඔන්න මට රාගය ඇති වුණා කියලා. නමුත් සතිය ඇවිල්ලා කියන දැන් ඔබට ඇති වෙලා තියෙන්නේ රාගේ. අන්න ඒක දැනගන්න සතිය අසතිය දැනගන්න සතිය ඉතාමත්ම බලවත් හොඳට පන්නර පිටිච්ච සතියක්. ඒක ඉන්නේ නෑ මූලික හුදු අවධානය පුරුදු කරපො නැති කෙනා. හොඳ නරක දෙකින් තොරව බලබලා ඉන්නකොට අපිට තේරෙනවා දවසේ කොච්චර වෙලාවක් අපි සතියෙන්ද කොච්චර වැඩි වෙලාවක් අසතියෙන්ද කියලා. එතකොට ලැජ්ජ වෙන්න එපයි කියලා තියෙනවා. ඒ මොකද දැන් සතිය ස්වයංක්‍රීයව වැඩ. අසතියෙන් ඉන්නව පෙන්නනවා. ඉතර සතිය අසතියවත් දන්නේ නැහැ. දැන් සතියට අසති වෙලාව පෙන්නනවා. ඉතින් ඒක හුඟවදෙනෙක් කියවන්නේ වැරද්දක්, වැරදිලා පැරදිලා කියනවා. හොඳට භාවනා කරන කෙනා දන්නවා. ওই මට්ටමේ පෑන්නුවාට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ දවස පුරාම සතිය පවත්තන්න අසතිමත් මොහොත පිළිබඳව සතිමත් වීමක් අනුන්ට කුලී ගෙවන්න නැතුව Taman තුලම සිද්ධ වෙන්නේ. ආන එදාට තමයි මේ manussත්වයේ පිරිච්ච ගතියට සීලයක අංග සම්පූර්ණ සීලයක්, වීරියක්, අඛණ්ඩ වීරියක් පවත්තන්න සතියට අහු වෙන්න ඕනේ. අඩුපාඩුකම් මේ හුදු අවධානයට වැඩිය ඒක අහුවෙන සතියට තමයි. හුදු අවධානයේ ආරම්භයේදී වැඩේ අරගෙන දෙන්න හොඳ නම් සතිය ඊට ඩුංගා කියලා මට්ටම් වලට යනවා. ගිහිල්ලා අන්තිමට මම කියනකට ඕගොල්ලෝ කැමති වෙයි දන්නෙත් නැ නැද්ද දන්නෙත් නැහැ. ওই සතියත් අතාරින්න වෙනවා. අනේ එදාට තමයි අමාරු. මෙච්චර අමාරුවෙන් වඩාගත්ත සතිය දුක්ඛ සත්‍ය බව තේරෙන්න පටන් ගන්නවා. සතිය කියන චෛසිකය අහුවෙන දුක්ඛ සත්‍යය. ඒකත් අතාරින්න වෙනවා. එතකොට මේ අඟේ තියෙන ඇටයක් උදුරලා ගන්නවා. ඉතින් භාවනා කර කර කරගෙන යනකොට දරුවචනාචේ කියපු ධම්මෝ පිවෝ වික්කවේ පහතබ්බා පගේ වධම්මෝ කියලා තියෙනවා. මහණෙනි මේ උඹලා වඩන ධර්මයක් දවසක උඹලට අතාරින්න වෙනවා. අධර්මය ගැන කුමන කතාවද කියලා කියනවා. මේ අපි සතිය වඩන්නේ සතියේ නිවන නිසා නෙවෙයි නිවනට යෑමේ ක්‍රියාපටිපාටි. ඒකට උපකරණ ටිකක් විතරයි. ඒ සතිය පදන් වේගෙන එනකොට තමයි මුලින් මේ හුදු අවධානයෙන් ගිහිල්ලා ඊට පස්සේ සතිය ඊට පස්සේ සති බලය ඊට පස්සේ මේ වේපුල්ල සතිය සුපතිත්‍ිත සතිය ගිහිල්ලා අන්තිමට නිකන් බැලුව බැලමට අසතිය වගේ තමයි ඉතුරු වෙන්නේ අන්තිමට යනකොට. සතියෙන් කරන්න තියෙන වැඩ ඔක්කොම කෙරිලා හමාර මට්ටමට එනවා. ඉතින් ඒ නිසා මට මේ කතා කර කර ඉන්නකොට කියන දෙන්න උත්තර තමයි හුදු අවධානයේ ආරම්භක අවස්ථාවක් වුණාට හුදු අවධානයෙන් අපි ඇතුල් වෙන්නේ සතිය කියන මාලිගාවට. ඒක ඇතුලේ ගොඩක් තියෙනවා තව දියුණු කරන්න, තට්ටු ගොඩක් තියෙනවා. කරගෙන කරගෙන ගිහිලා සම්මා සති, සුපතිත්‍ත්‍ය සති, සති වේපුල්ල තත් වලින් තමයි අපි නිවනට යන්නේ. ඒතෙන් යනකොට හුදු අවධානය බොහොම පුංචිද. සති කියන්නේ ඊට වැඩිය හොඳ මේ මේරිච්ච අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. නමුත් මේ මේ වෙලාව හැටියට මම දෙන උත්තරේ මේක මේ අංග සම්පූර්ණ එකක් නෙවෙයි. නමුත් මේ ප්‍රායෝගිකව වෙලාව හැටියට විශ්ලේෂණය කිරීමටයි මම උත්සාහ කරුවේ. ඊගා ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ ආනාපානසති භාවනාදී ආනාපානසතිය සියුම් වන විට පෙනෙන ධාතු වල ස්වභාව ලක්ෂණයේ දේශ බොහෝ වෙලා බලා සිටීමෙන් එයි සන්තති ලක්ෂණ ප්‍රකටන බව දේශනා කොට ඇත. මෙම ලක්ෂණේ භාවනාදී කෙසේ ප්‍රකටවන්නේදයි කරුණාවෙන් පහදා දෙනු මැනවි. මේ මූලධර්ම ප්‍රශ්නයක් අහන්නේ නමුත් මේකෙන් අපි බලමු ප්‍රායෝගික උත්තරයක් කරගන්න. මේ ආනාපාන සති භාවනා තුනී වේගන තුනී වේගන යනකොට ධාතු මනසිකාරය පහළ වෙනවයි කියලා කියනවා. ඒක ප්‍රායෝගිකව පෙන්වන්නේ මේමයි. ආස්වාස සහ ප්‍රස්වාස දෙක අතර වෙනස බලන්නයි කියලා අපි කාට හරි බලපෑමක් කරනවා. යෝගාවචරයට ආනාපානෙ පුළුවන් කිව්වට පස්සේ කියන හොඳයි. ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කළ බලන්න. ඉතින් එතකොට මේ මේ මේ කැන්දී ගලබිරන වගේ ඒකම බලාගෙන ඉන්න බෑ ආස්වාස වෙලාවෙන් ප්‍රස්වාස වෙලාව කොහොමද බලන්නේ කියලා. ඒක අපි කියනවා නම් රීල වෙග්ගේ වඳුරෙක් කොහොමද වෙනස් වෙන්නේ? එළහරගෙන් මීහරකෙක් කොහොමද වෙනස් වෙන්නේ? බයලෙක්ගෙන් පූසෙක් කොහොමද වෙනස් වෙන්නේ? ඒ වගේ බොහොම ලකුණු සමානයි. නමුත් එයාට ආවේනික ලකුණක් තියෙනවා. ආනේ ඒ පුංචි ආවේනික ලකුණ ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන්කර දකින්න නම් ධාතු වශයෙන් ඇති වෙනස ඇර වෙන කරන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම බලන්න වෙන ආශ්වාසයේ සීතල ප්‍රශ්වාසයේ උණුසුමයි. ආශ්වාසයේ දිගට පිටිමැදෙන ප්‍රශ්වාසයේ කෙටියට පිටිමැදෙන. ආදි වශයෙන් ඒ හතර මහත් භූතයන්ගේ ලකුණු තාමත් සියුම බලන් හිටියොත් ඔන්න තේරෙන්න පටන් අර ගන්නවා මේ දෙකල අතර වෙනස පවතින්නේ මේ ධාතු ලක්ෂණ වෙනස් වෙනවා පොඩි පොඩි වශයෙන්. ඊට පස්සේ කියනවා ආස්වාසේ මුලින් මැද වෙනස් වෙන්නේ කොහොමද? මැදින් අග වෙනස් වෙන්නේ කොහොමද කියලා සබ්බදා සබ්බකාය පරිසංවේදී මුල මැද අග වෙනස් වීම බලන්නයි කියලා. ඒ බලන්න බලන්න බලන්න අපි කරන්නේ ආස්වාස ප්‍රසවාස ඇතුලේ තියෙන ධාතු කොටස් ලියලියා ලියලියා බලන එකයි. ආනිම ධාතු කොටස් බල බල බල බල ඉන්නකොට එක ආස්වාසයක් ඇතුලේ ධාතු ජවනිකා රාශි වෙනස් වීමක් සිදු වෙනවා. මුල වගේ නෙමෙයි මැද මැද වගේ නෙවෙයි අග. ඒකට ප්‍රස්වාසයේදීත් ඒ වගේම වෙනස්කම් තියෙනවා අන්තිම බලනකොට ටීවී ස්ක්‍රීන් එක ඔය ප්‍රෝග්‍රෑම් එක නැති වෙලාවේ ඩොට් ෂටිනා වගේ කිලෝරක් නැතුව වැඩපිළිවෙලා. එක්ක කම්පන, එක්ක චංචල, එක්ක ආලෝක, එක්ක සහැල්ලු ගති. එන්න පටන් ගන්නවා දිගට. සන්තතිය කියන එකෙන් අදහස් කරන්නේ ප්‍රවාහය කියන එක. දිගට ගලනවා. ඉස්සල වගේ ආශ්වාස කියන්නේ එකක් නෙවෙයි ක්‍රියාවක් නෙවෙයි ක්‍රියාවලියක්. ප්‍රසවාස කියන්නේ ක්‍රියාවක් නෙමෙයි ක්‍රියාවලියක්. ආස්වාද ප්‍රසවාස දෙකත් මොනවදෝ පණ තියෙන බවට ලකුණක් තියෙනවා. මැරිච්ච නැති බවට ලකුණක් තියෙනවා. සී නැතිලා නැති බවට ලකුණක් තියෙනවා. ඒකත් ප්‍රවාහයක්. අන්තිමට ගිහිල්ලා මේ සංසතියට වැටෙනකොට ආස්වාස ප්‍රසවාසයට මෙහෙම වංචිලාවක් පැද්දෙන ලකුණක් නෙමෙයි පේන්නේ. රවුමේ කරකන දෙයක් ආවේ. හැම තැනදීම Tamande අත්දැක ගන්න යමක් හම්බ වෙනවා. අන්නේ සංතති ලක්ෂණේ අහු වෙනකොට ප්‍රධානම යෝගාවචරයට දැනගන්න පුළුවන් ලකුණ තමයි ආස්වාස සහ ප්‍රස්වාස දෙක අතර වෙනස නැති වෙනවා. මෙහෙම මෙහෙම ගිය එක වටේ කරකෙන්න පටන් අරගත්තට පස්සේ වෙනස නැති වෙනවා. ඒක තමයි අපි හුඟක් වෙලාට ආනාපානි සංසිඳුන ආනාපානි නැතුණයි කියලා භවනා අතර දාලා කඩලා යන්නේ. වෙන්නේ මොකද්ද? මේ ආස්වාද ප්‍රසාද දෙක අතරෙම තියෙන ධාතු ගුණ මතුවෙලා ඒ දෙකේ තියෙන ප්‍රත්‍යක්ෂ ලක්ෂණ අයින් වෙලා සන්තති ලක්ෂණය මතුවලා ඉන්න පටන් ගන්නවා. මේක වෙන්නේ මෙතන ඉන්න කට්ටියකින් 85කට මන 90කට ඔක වෙලා තියෙනවා. නමුත් ඒ කවදාකවත් ගුරු දෙයකට මේ වෙච්ච තාලෙන් කියන්න දන්නේ නැහැ. ඉතින් ඒ නිසා කියනවා ආනාපාන කරගෙන ඉන්නකොට සද්දයක් ඇහුණා. ආනාපානෙ නොපෙනී ගියා. ශරීරේ පහසුවක් ආවා. අනම්මනම් කියනවා මිසක් ඒක ඒ කියන ආරේ කඩන්න නම් කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසයෙන් වෙන් කරලා බලලා report එකක් දෙන්න. එතකොට ආශ්වාස ප්‍රශ්වාසය වෙන් කරලා දකින්නේ මුලදි විතරයි. අන්තිම වෙනකොට සමාන වේගන ඒකාකාර වේගෙන එනකොට අපි ඒකට තමයි ওই තාක්ෂණික වශයෙන් සම්තති ලක්ෂණය කියලා බලන්නේ. එතකොට අවධානය වැඩි කරලා අදිෂ්ඨාන ශක්තිය වැඩි කරලා චිත්ත ශක්තිය වැඩි කරලා සතිය වැඩි කරලා බැලුවොත් භාවනා ලොකු ගැම්මක් එනවා. චිත්ත ශක්තිය අඩු වුණොත් අදිෂ්ඨාන ශක්තිය වැටුනොත් නැගිටලා දාලා ගහලා යනවා මට ආනාපානෙ හරියන්නේ නැහැ. ඒක මේ මට ගැළපෙන කර්මස්ථානයක් නෙවෙයි. මගේ චරිතයට ගැළපෙන්නේ නැහැ කියලා අතාරිනවා. මුන්ට මේ සම්තති ලක්ෂණයට එනකොට ඒක හඳුනා ගන්න එකයි තාම වැදගත් දේ. ඒ හඳුනා ගැනීමට නම් කමඨහං සුද්ධ කිරීම. මේ වගේ වෙලාවට හරි අඩුයි ඒක කරනවා. මොකද එක එක්කෙනෙක් අල්ලගෙන විනාඩි අධ්‍යයක් විතර කතා කරලා දවස් දෙකෙන් දෙකෙන් වගේ හම්බ වෙනවනම් ඒතු ගන්නන්ට ලේසි. තොගේට මෙහෙම කරන්න ගියම අමාරුයි. නමුත් එහෙම උනේ නැත්තම් වෙන්නේ භාවනාව නිකන් මේ මේ නීරස ගතියකට ඒකාකාරී ගතියකටපත් වෙනවා. ඒ ඒකාකාර ගතිය තුලින් ආස්වාස් ප්‍රසාද දෙකේ වෙනස නම් වූ ප්‍රඥප්ති අතහැරලා ධාතු මනසිකාරය නම් වූ පරමාර්ථ ධර්ම පහල කරන්නම් බණ අහලා ධර්ම සාකච්ඡා කරලා කමඨාන් සුද්ධ කරගෙන ගැම්මක් ඇති කරගෙන තියාගන්න. ඉතින් මේ ප්‍රශ්නේ මතු කරන්නේ එහෙම මේ සන්තති ලක්ෂණය මේ ප්‍රකට බව දේශනා කරලා තියෙනවා ඒව ලක්ෂණ භාවනාදී හඳුනාගන්නේ ප්‍රකට හැටි. ඊට මේ සන්තති ලක්ෂණය දකින්න නැතුව කවම කවදාකවත් මේ සාමාන්‍ය ලක්ෂණ වෙන අනිත්‍ය දුක්ඛනාත්ම දකින්න බෑ. ඉතින් ඒක පිළිබඳව ධම්ම විචේ සම්බොජ්ජංගෙන්දී අපි සෑහෙන වෙලාවක් ගත්තා මේ ගැන කතා කරන්න. හැබැයි ඉතින් බණ කියලා ගියාට පස්සේ මට තේරෙනවා තව දවස් දෙකක්වත් කතා කරා නම් ධම්ම විචේ ගැන ඒත් හොඳයි කියලා. හරි විස්තරයක් කියන්න තියෙනවා. ඉතින් ඒකට හරි මේ ගැඹුරු පැත්තක් තමයි යන්නේ. නමුත් මේ වැඩේට යනකොට ඉතින් ඒ උපකරණ එතෙන් ඕනේ නැත්තම් ඒ වැඩේ ඉවර කරන්න බෑ. ඒ නිසා මේකෙන් පේන්න තියෙන්නේ මාතෘකාට එළඹිලා තියෙනවා සම්පූර්ණ කරගන්න තරම් තව තොරතුරු ලැබිලා නැහැ අත්දැකීම් ලැබිලා නැහැ ඒක නිසා Tamanට අර ඉස්සල ප්‍රශ්නෙන් අහන විදිහට බෑ ඇටෙන්ෂන් හුදු අත්දැකීමෙන් වෙන ටික වෙන තාලෙම ගුරුවරට කියන්නයි ඕනේ මේක හරි වැරදි කියන එක හොයන්න ගියොත් අත්දැකීම් වார்த்தාව වර්ණ ගන්නවා හරි වෙදේ කියවෙන්නේ නැහැ නිසා මට වෙනකොට ආස්වාස මෙහෙමයි ප්‍රසවාස මෙහෙමයි විනාඩි දෙක තුනක් යනකොට මෙන්න මෙහෙමයි මේ විනාඩි 5කින් 6කින් මෙහෙමයි කියලා ආස්වාස ප්‍රසවාසයේ පරිණාමය එක දිගට කියන්න නම් මේ කල්ලාතෝ කියන්න නරකයි මේක හොඳයි මේක නරකයි නැතුව වෙච්ච දේ වෙච්ච තාලේ වාර්තා කරනවා කියන එක මේ ඒක අමාරුයි මොකද මට මතකයි ඔය මේ ඒ දවස්වල හිටියා මේ මේ මාත්‍ය නැතුණු හොඳම දොස්තර මහත්තයෙක් ඒ මාත්‍ය මේ සංඝයා වහන්සේලාට මේ නිතරම නිකම්මයි වෙදකම් කරන්නේ ඒ දොස්තර මහත්තයා හම්බෙලා මීත්‍රිගල හාමුදුරු නමකට කිව්වලු මම හරියට සංඝයාට උදව් උපකාර කරලා තියෙනවා මේ වෙදකම් කරන්න කිසිම සංඝයා වංශේ නමකට තමන්ගේ රෝග ලක්ෂණ කියන්න පුළුවන් ශක්තියක් නැහැ කියලා. ආපුවාම කියන්නේ පන්සලේ විස්තරයි ඊයේ රාට මොනවද කෑවේ කියලයි අල්ලපු ගෙදර මොනවද තියෙන්නේ කියලා පැය ගණන් කතා කර කර ඉන්නවා. මේ මොකටද ආවේ? මොකද්ද රෝග ලක්ෂණ කියලා අහුවාම කියන්නේ. ඕනම දොස්තර කෙනෙක්ගෙන් අහන්න බලන්න රෝගියෙක් ඉතාමත්ම දුර්ලභයි දුර්වලයි තමන්න මේ මොකද්ද රිදෙන්නේ කොහොමද මොකද්ද කියලා අහුවොත් එහෙම ඒක මීටරේ දාලා බලන්නේ කියලා. මොකට මීටරයක් තාම හදලා නැහැනේ. මොකට මීටරේ තමන්ට වැටහෙන දේ කියන්න ඕනේ කියන්න දන්නේ. ඒකයි අපිට තියෙන මේ සංනිවේදන ප්‍රශ්නයක් තියෙන්නේ. ඇත්තටම අපේ හිත ඉල්ලන දේ හිත කියලා අපි මොලේ හෘද වස්තුර කියවන්න තේරෙන්නේ නැහැ. හෘද වස්තුර මොනවද ඉල්ලන්නේ ඒක මොලේට කියවන්න තේරෙන්නේ නැහැ. ඇතුළෙම අවුල. ඉතින් අපි කර්මස්ථානාචාරවරයෙක් ළඟට ගත්තා ওই sannivedana ප්‍රශ්නේ හිටිනවා. ඒ නිසා අර හුදු අවධානය බෑ ඇටෙන්ෂන් එකේ මේ වෙනදී අනුංග දෙයක් වාර්තා කරන්න ASCII කියන්න පුරුදු වෙන්න වහන ගොඩාක් ඉස්සරහට යනවා. මම අවුරුදු 4කුත් මාස 8ක් 9ක් විතර පණ්ඩිතාරාමේ හිටියා. මාස 18ක් 19ක් වගේ කෙරුවේ දිග්ගතෝම බැනුම් අහන එක විතරයි. හැමදාම බනිනවා. හැමදාම බැන්ලි වෙලා එක දවසකුත් මම ගිහලා report එක දුන්නා. හැබැයි මම හැම එකක්ම ලියාගෙන යනවා. තාම මයි ළඟ තියෙන ওই පොත් සෙට් එක හැමදාම කමටහන් සුද්ධ කරන්න ඉස්සෙල්ලා ලියාගෙන යන්නේ. මොකද ඒක කියවන්නේ. මේ ඉස්සරහට ගියාට පස්සේ පරිවර්තකයට කියනවා ඉංග්‍රීසියෙන් පරිවර්තක බුරුම් භාෂාවෙන් කියනවා පරිවර්තක ස්වාමීන් වහන්සේ නැවත පරිවර්තක කියන පරිවර්තක ඉංග්‍රීසියෙන් මට කියනවා. ලියාගෙන යන නිසා මම දැන් ඒ රිමාක්ස් මම ලියා ගන්නවා. ඒ නිසා කමටහන් සුද්ධ කරන කෙනෙක් වැඩක් නැහැ කියලා වගේ සායරෝ කොච්චර කියලා දුන්නත් මේ මොනසට වැඩක් නැහැ කියනවා වගේ අදහසක් පළ කරලා කිව්වා මං කී සැරයක් කියලා තියෙනවා. ඔය තමන්ගේ වார்த்தාව පරිේශනයක් කළා පරිේශන වார்த்தාව ලියන වගේ ලියනවා මිසක්කා මට වෙච්ච දේ මගේ වෙච්ච දේ කියලා හිතන්න එපා. වෙච්ච දේ ලියන්න. මම නිදර්ශනයක් වශයෙන් කියනවා නම් මේ පුරාවිද්‍යා කැණීමක් කරනකොට ඒ මනසට අවුරුදු 7000 8000 පරණ කැඩිච්චි වලං කෑල්ල පිච්චිචි මැටි කෑල්ලක් හම්බ වෙනවා කියලා හිතමු. මේ මනුස්සයා බැරි වෙලාවත් කිව්වොත් එimhe ආසවල් පන්සමෙන් පන්සලෙන් දකුණු දිශාවේ අඩි 4කට මෙහා පැත්තේ වලං කෑල්ලක් ලැබුණා නැත්නම් කල කෑල්ලක් ලැබුණායි කියලා 100%ක්ම වැරදිලු. කොහොමද දන්නේ කලයකද වලදකද කියලා? මැටි කෑල්ලක් හම්බුණා කිව්වොත් හරි. පිච්චිච්ච මැටි කෑල්ලක් හම්බුණා. ඒකට අයිතියක් නැතුළු මේක කල කෑල්ලක් කියලා ලියන්නේ. ඒකට අයිතියක් නැහැ මේක වලං කෑල්ලක් කියලා ලියන්නේ. එතකොට වෙන්නේ කියෝන එක නා පූර්ව නිගමනයකටපත් වෙනවා. සම්බ අද්දැක්කට මේක උඹට අයිතියක් නෑ. උඹ මේ ඇවිල්ලා වෙච්ච දේ කියාපා. නැවත නැවතත් කියන්නේ මේකට පුරුදු කරන්න. ඊටාම වැදගත් වෙනවා. එතකොට අපි අවංක වෙනවා. නැත්තම් කොහොමදත් අපි වංකයි. අපිටම අපි වංකයි අපි කියන්නේ අපිට තේරෙන්නේ එහෙම තියෙන කෙනාට හරියට වෙච්ච දේ හරියට කියන්න පුළුවන් වෙනකොට තමයි මේ ස්වභාවික ලක්ෂණ කියලා කියන්නේ මේ සම්තති ලක්ෂණ මේ සාමාන්‍ය ලක්ෂණ කියන්නේ. මේ ඊබරද කියව පොතක මම කිව්වා දැනට ඉන්නේ 14 වෙනි දලයි ලාමතුමාගේ චරිත කතාව පුදුමාකාර පිපාසාවක් තිබිලා තිනවා විද්‍යාත්මක සහ මේ තාක්ෂණික දේවල් ඉගෙන ගන්න. එතකොට මේ මොකද්ද මේ ටිබෙට් රට ලෝකෙන් සම්පූර්ණයෙන් කොන් වෙච්ච සම්ප්‍රදාන කුල කටපාඩම ඉගෙන ගන්න මතු දලයි ලාමා වෙන චරිතයක් වෙයි. ඉතින් විද්‍යාර්ථීන් පිපාසෙ පෙන්නලා පෙන්නලා පස්සේ අන්තිමට දැනට ලංකාවේ විශාල වශයෙන්ම ලෝකේ හාවර්ඩ් යුනිවර්සිටි එකයි දලාලම අතර විශාල මේ දවස්වල මේ සම්මන්ත්‍රණ වගේක් යනවා මෙහෙවනවා සම්පූර්ණ විද්‍යාලෝකේ දැන් මේ භාවනා කරනකොට මනසට මොකද වෙන්නේ කියන දැනුමට යනවා. ඒකට පිළිබඳව හොඳම දක්ෂ කතිකෙක් නෙමෙයි රචකයෙක් අහනවා දලාලමතුමාගෙන් ඇයි ඔබතුමාට මෙච්චර මේ සම්ප්‍රදාන කෝල ආගමික නිකායක නායකයෙක් වෙන්න තියෙන කෙනාගේ විද්‍යාව හොයන්න තියෙන කැක්කම මොකද්ද වුණා මොකද්ද කිචි කැවිල්ල කියලා. ඒ සහයි කියන දෙකේම තියෙන ගවේෂණය කියලා. ඒක දින විමසා විමසන විශ්ලේෂණ ඥානය කියලා. ලස්සනට කියනවා වස්තු දෙකක් දුන්නාම මේ වස්තු දෙකේ වෙන වෙන ලකුණු දෙක මේකයි මේ වස්තු දෙකේ සමාන ලකුණු දෙක මේකයි කියලා කියන දන්නවනම් එහෙනම් ප්‍රඥාත්‍රු එකනෙකට වෙනස් ලකුණු මෙව්වයි සමාන ලකුණු මෙව්වයි ඔච්චරයි සම්මුති සත්‍යයි සාමාන්‍ය පරමාර්ථ සත්‍ය කියන්නේ ඕකයි වෙන් වෙන් ලකුණු බලන තාකල් ප්‍රත්‍යක්ෂයි ඔක්කොගෙම පොදු ලක්ෂණ බලන තාක්කල් පරමාර්ථය. පඨවි ධාතුවේ ලක්ෂණ ආපෝ ධාතුවේ වෙන්කර දකින්න ඕනේ. ආපෝ ධාතුව වායෝ ධාතුව වායෝ ධාතුව තේජෝ ධාතුව මේවා දැකීම තමයි ධාතු මනසිකාරය කියලා කියන්නේ. මේ සෑම ධාතුවක්ම ඇතවීම නැතිවීම දෙක තියෙන පොදු ලක්ෂණ තියෙනවා. පඨවි ධාතුවේ ඇතවීම නැතිවීම දෙක තියෙනවා. තේජෝ ධාතුවේ තියෙනකල මේ ඔක්කොටම ඇතවීම නැතිවීම දෙක පොදුයි කියලා දැනගන්න එක තමයි සම්මුති සම්තති ලක්ෂණය කියන්නේ. ඇතිවීම නැතිවීම තියෙනවා නම් ඒ කියන්නේ දුකයි. පෙළෙනවා, ස්පාසුවක් නැහැ, සංහිඳියාවක් නැහැ කියන එක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඔහො දෙයක් මගේ කියාගන්නේ නැහැ, මට අයිති නැහැ කියන තමයි අනාත්මය කියලා කියන්නේ. දැන් ඉස්ලාම් බුදු දහමසේ දවන එකිනෙකනාගේ පුද්ගලික ලක්ෂණ අඳුරන්නේ. නමුත් පොදු ලක්ෂණ අඳුනා ගැනීමට ඉඩ තියාගෙන යන්නේ. ඉස්සරහට පොදු ලකුණට එනකොට ඒකට විවෘත වෙනකොට ධාතු මනසිකාරයෙන් සම්තති ලක්ෂණයට යනවා. සම්තති ලක්ෂණේ සාමාන්‍ය ලක්ෂණයට යනවා. බලනකොට පේනවා බුදුරජාණන් වහන්සේගේ ධර්ම අවබෝධයට වැඩිය තව කෙනෙකුට අවබෝධ කර දීමේදී පාවිච්චි කරන ශිල්ප ක්‍රම මේ දැන් ඉන්න අධ්‍යාපන වේදිකේකට හීනකින් හිතන්න හම්බ වෙනවා. ඒ නිසා භාවනා කරනවා කියන්නේ අර ඊටාම ගැඹුරු දිරවා ගන්න බැරි සංකීර්ණ දෙයක් කියලා පිටින් නෙමෙයි මම මේ ඔප්පු කරන්න හදන්නේ. මං කියන්නේ මේ හුදු අවධානය කියන වෙච්ච දේ වෙච්ච හැටියෙන් තව කෙනෙකුට කියන්න තරම් විද්‍යානුකූල වෙන්නේ නැති වුණොත් ගුරුවරයාට කරන්න දෙයක්. වෙන දේ වෙන තාලට කියන්න බැරි නම් ඒක කරන්න බෑ. ඒ නිසා මේ සම්තති ලක්ෂණ පිළිබඳ අහපු ප්‍රශ්න මම සතුටු වෙනවා. නමුත් මම වැඩි වැඩියෙන් කතා කරන්න වැඩි වැඩියෙන් තේරුමක් එයිද, පටලවිල්ලක් එයිද කියලා මූණ දිහා බලලට මට කියන්න විදියක් නැහැ. සමහර මුරු බෙරි වෙනවා, සමහර මුරු සතුටටපත් වෙනවා. ඒකේ <laughs> ඒකේ ඒකේ කනායි ලබා උපන් හැටියට තමයි ඉතින් බබා හම්බ වෙන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ පරයන්කේ ආනාපාන සති භාවනා යෙදෙන විට විනාඩි කිහිපයක් ආනාපානයේ සංසිඳ බව තේරේ. ඉන්පසු ධාතු ගුණ මතුවන බව තේරේ. සමහරක් දිනවල කුඩා දහඩිය බිඳ මූණ පුරා මතුවී ටිකින් ටික වැඩි වී දහදියේ සෑහෙන සෑහෙන ගලයි. සමහර දිනවල පපුවේ මැද කොටසේ සිහින් ගැස්මක් ක්‍රමයෙන් වැඩි වී ශීරු ඉදිරියට සහ පසුපසට වේගෙන් ගැස්සේ. තවත් ටික වේලාවකට දෙපැත්තට සෙලවේ. ඉන්පසු ශීරු රවුමකට සෙලවේ. මෙසේ සිදුවන්නේ වායු ධාතුව නිසායයි අනුමාන කරමි මේ ක්‍රියා සිදුවන විට ආනාපානයේ ධර්මක මග හැරේ. සමහරට එකවරම මේ ක්‍රියා නැත